අධ්‍යයසනක් ඔබ සියලු කෙනෙකුටම අදවාරයක් මේ විදියට ඔබ හමුවීම ප්‍රීතියක් හැමෝම අපි යාඥාවෙන් මේ දේව මහත්මිය වහන්සේ බාර කරන මේ ජීවමාන බලවන්ත ශුද්ධ දෙවියන් වහන්සේ මේ වෙලාවේ මේ වාස ස්තුති කරනවා වාස කරුණාව නිසා වාස දයාව නිසා මෙතරම් දුර ආරක්ෂා කරමින් ස්වාමිනේ වහන්සේගේ අනුග්‍රහය අප සමග තබමින් ඔබ වහන්සේ රැගෙන ආව පියාණන් වහන්සේ නිසා අපි වහන්සේ ස්තුති කරනවා. මේ নমස්කාර කාලය තුළ ස්වාමීන් වහන්සේ වහන්සේ අපේ ජීවිත අපේ හදවත වහන්සේ ස්පර්ශ කරන්න වහන්සේ සුවය අප මැද වහන්සේ නිදාස් කරන්න වහන්සේ සමාදානය ලැබෙන ස්වාමීන් වහන්සේ වහන්සේ අප මැද ක්‍රියා කරන්න විද්වාන්ස හැම වචන වචනය තුළ පවා ස්වාමීන් වහන්සේ ජීවිතය තුළ ආදේශ ස්වාමීන් වහන්සේ අවශ්‍ය ශක්තිය ධෛර්යය වහන්සේ ලබා දෙමින් ස්වාමීන් වහන්සේ වාසතුල ස්වාමීන් වහන්සේ ඇදහිල්ලේ ස්වාමීන් තවත් මුල් තබන්න වාසතුල වර්ධනය වෙන්න ස්වාමීන් වහන්සේ සමග ස්වාමීන් වහන්සේ ළඟින් ස්වාමීන් සම්බන්ධතාවය සමග ඉදිරියට යන්න ඔබ වහන්සේ ස්වාමීන් දවසේ අපේ ජීවිතවලට ඔබ වහන්සේ කතා කරන්න කියලා දෙවියන් හේතුල ස්වාමීන් වහන්සේ వేదలాధ్యక్షులు జీవిత ఉపవాసం దాసకరణ స్వామిని ప్రీతియ ప్రేమియ సంహీనముల స్థానముల స్వామి వాస ఉపవాస ఆత్మ వాస కర్మ కొడుకిన స్వామి వాస ఉపవాస సంపూర్ణ కరమే ఉపవాస దుర్జుడైన త్రవ ప్రీతి మాత్ర స్వామి వాస నమస్కార కరణ దివ వచనతుల శక్తి మత్విన ఉపవాస ఉపకార కరణ ఉపవాస శైల బార కరణ యేసు క్రీస్తు స్మార్ట్ के नाम में आमीन ඉතික මොහොතක් ස්වාමීන් වහන්සේට මේ උදෑසන නමස්කාර කරන්න යනවා. ඉතින් අපි ස්තුතිවන්ත වෙමු. අපේ හදවත්වලින් උන්වහන් සැපමත්වය කළ ඇති සෑම යහපත්කම ගැන හදලූය හදලුව ස්වාමිට ඔබහන්සට පිස්තුතිවන්ත වෙනවා ඔබහන් සැපමාධ්‍යය සිටින් අවස්වාමෙන් වහන්සේ නිසා. ස්වාමිනි මේ උදෑසන වහන්සේ ස්වාමිනයක් අතර සිටිනවා. ස්වාමිනය අපේ හදවත්තුළ වහන්සේ රජකම් කරන්නව පියාණන් වහන්ස. සුතිවේවා ස්වාමිනී. යානනී වහන්සේ එම්මානුවල් ස්වාමී කිසි දිනක ස්වාමිනයක් පවත්ම හරින ස්වාමිනි සෑම කාලයකදී ඔබත් සමග ඉන්නව ස්වාමීන් වහන්සේ නිසා මේ වහන්සේට මුළු ගෞරවය මුළු මහිමය ස්වාමීන් මේ උදෑසන දෙනවා ස්වාමිනි සෑම මානු කාලයක් තුළ ඔබ වහන්සේ ස්වාමිනි අප සමග සිටිනවා ස්තුති වේවා ස්තුති වේවා ස්වාමී Thank you. ස්වාමිනීකම තැනන් වහන්ස ඒනාම අපි අලදිනේ උසස් කරනවා ස්වාමිනි සුතිවේවා සුතිවේවා ස්වාමිනි වහන්සේ ස්වාමිනී රාජුන්ගේ රාජ ස්වාමින්ගේ ස්වාමිනි ස්වාමිනී අලදිනේ වහන්සේම සමගයි ස්තුතිවේවා ස්වාමිනි හලෙලූයා හලෙලූයා සුතිවේවා ස්වාමිනි my neighbor outside. වේවා සුති වේවා ස්වාමිනි සුති වේවා සුති වේවා හලෙලූයා වහන්සේ ස්වාමිනි ප්‍රශංසානද වාසය කරන්නා වූ පියාණන් වහන්සේ ස්වාමී අපේ නමස්කාරයෙන් අපි ඔසවන්නේ කමනාමය යෝ වහන්සේගේ නාමය වහන්සේ ජීවමානයි ස්වාමිනි ස්වාමී අප වටා තියෙනා වූ තත්වයක් කෙතරම් අපාරුණා කෙතරම් අපට අපහසු වුණත් ස්වාමිනි වහන්සේ ස්වාමිනි බලවත් වූ දෙවිනි ස්වාමින වහන්සට සියල්ල වෙනස් කරන්න පුළුවන් දෙවියන් වහන්ස. සුතිවේවා ස්වාමි සුතිවේවා ස්වාමි හලලූය ස්වාමින වහන්සේගේ නාමයට ප්‍රශංසාය. එනාමට ස්වාමිනි බුදු ගෞරවය අදදිනේ අපි දෙනවා. එනාම අපි උසස් කරනවා ස්වාමිනි. මන්ද ස්වාමිනි එකම නාමයයි. ඒ ඔබගේ යහපත් නාමය පමණයි ස්වාමිනි. හලලූය măi înseamnă da pila, Seamnă calibă pe ස්වාමින අපිත් එක සහභාග වෙන්න උසෑම කෙනෙකු වහන්සක මේ මොහොතේ භාරක. ස්වාමින වහන්සේ තුළ ස්වාමින මේ කාලය තුළ බලාපොරොත්තු අලුත් කරගන්න. ස්වාමින වහන්සගේ වචනයට ස්වාමින වහන්සගේ ආත්ම වහන්සේ සමග ස්වාමින යාමනාවට වැඩි කාලයක් දෙන්න ස්වාමින මේ කාලයද වහන්සමට උපකාර කර. තවටවත් ස්වාමිනි දිනෙන් දින වහන්සට ලක්මට. වහන්සේ දෙස බලා ස්වාමින අපේ ජීවිතය ගමන් කරන්න. වහන්ස අපට අනුකම්පා කරගන්න. ස්වාමින් මේ සියල්ල ඉල්ලන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ අනර්ග වූ නාමය ස්වාමීන් වහන්සේට ස්තුතියි තවත් සබත් දවසක් අපිට දීලා තියෙනවා දෙවියන් වහන්සේව নমස්කාර කරන්න වගේම වහන්සේගේ වචනය අසන්න විශේෂයෙන් මේ වකවානුව තුල මම විශ්වාස කරනවා ඊට වැදගත් දෙයක් ලෝකයම ඉතාමත් අමාරුකාරී තත්ත්වයකට සහ මනුෂ්‍යයන් හැටියට ජීවිතවල තියෙන අස්තීරභාවය ස්ථාවරත්වය වගේම අනාගතය ගැන බලාපොරොත්තුවක් නැතුව නොයෙක් ආකාර විපත්තිදායක තත්ත්වයන් වලට මුහුණ දෙමින් පවතින කාලයක අපිව නිරන්තරයෙන් ධෛර්යමත් කරන්නේ ශක්තිමත් කරන්නේ අපට මේ ජීවිතේ බලාපොරොත්තුවක් දෙන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ වචනයයි. මොකද වචනය තුළ අපට ඒ බලාපොරොත්තුව තියෙනවා, ඒ ධෛර්යය තියෙනවා, ඒ ශක්තිය තියෙනවා, ඒ උපකාරය සහ ඒ දිව්‍ය මඟ පෙන්වීම තියෙනවා. විශේෂයෙන් මේ වගේ තත්වයක් තුළදී අපි කෙසේද අපිට අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව මුහුණ දෙන්නේ? ඒ වගේම අපේ ජීවිත කාලේ මේ කූඩාරමක් මේ ජීවිතේ අපි කොයි ආකාරයෙන්ද සකස් කරගන්න ඕන? අවසාන කාලයට මුහුණ දෙන්නේ කොහොමද? මං හිතනවා ඉතා වැදගත්. අපි මේ දවසේ උදෑසන බලන්න යනවා කාරණා කිහිපයක් කොළොස්සේ පොතේ දෙවැනි පරිච්ඡේදයේ අපි බලන්න යනවා. කොළොස්සේ පොතේ දෙවැනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට හයවෙනි හත්වෙනි පදය දක්වා විශේෂයෙන් මම කැමති අවධානය යොමු කරන්න මේ කොළොස්සේ පොත ලියන පාවුල්තුමා කතෘවරයා ඉතාමත් අනර්ග කාරණා තුනක් හයවෙනි සහ හත්වෙනි පදවල ප්‍රකාශ කරනවා. ඒක තමයි මගේ මූලික අවධානය. හැබැයි මේක පසුබිමක් කතා කරනවා. පසුබිම පළවෙනි පදේ ඉඳලා ප්‍රකාශ කරනවා. මම කැමතියි කියවන්න. නව අනුවාද බයිබලේ ඔබ උදෙසා ලවෝදීසේ වැසියන් උදෙසා පෞද්ගලික වශයෙන් මා නුදුටු සියල්ලන් උදෙසා මා කෙතරම් අධික ලෙස වෙහෙස මහන්සි දරනවා දැයි ඔබට දන්වන්න කැමැත්තෙමි. පෞතුමා කියනවා කණ්ඩායම් තුනක් ගැන කතා කරනවා. ලබූදීසේ වැසියන් ගැන කතා කරනවා පොළොස්සිවරු ගැන කතා කරනවා නැතිනම් එවගේම ඔහුට දකින්නේ නැති සෙනඟ ගැන කතා කරනවා ඔහුට පේන්නේ නැති සෙනඟ ගැන කතා කරනවා එවගේම ඔබ උදෙසා කතා කරනවා මේ කණ්ඩායම් තුනට කතා කරනකොට පාවුල්තුමා කියනවා මම ඔබ උදෙසා සෑහෙන්න මහන්සි වෙනවා වෙහෙස් වෙනවා අපි දන්නවා පාවුල්තුමාගේ ජීවිතේ ඔහු දෙවියන් වහන්සේ කැඳවපු දාසයෙක් හැටියට උසෑහෙන්න වෙහෙස මහන්සි වුණා. උසෑහෙන්න දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගන්න, ජීවිත ගොඩනගන්න, ගෝලත්වයට සෙනඟ ගේන්න, යේසුස් වහන්සේගේ වචනේ සත්‍යතාවය මිනිසුන්ට උගන්වන්න උසෑහෙන්න වෙහෙස වුණා. ඒ විතරක් නෙවෙයි. ඔහුගේ ජීවිතයේ උසෑහෙන කැපවීම කළා. ඌ කියනවා මේ කණ්ඩායම් තුනට කතා කරන වෙලාවේ කියනවා මම කොච්චර මහන්සි වෙනවද කියලා මම කෙතරම් අධික ලෙස මහන්සි වෙනවද කියලා ඔබට දන්වන්න කැමති. දේව සේවකයෙක් හැටියට ඔහු සෑහෙන වෙහෙසුණා. ලේසි නැහැ. දෙවියන් වහන්සේගේ දාසයෙක් හැටියට දෙවියන් වහන්සේගේ සේවකයෙක් හැටියට ගෝලත්වයේ ගොඩනගන එක, වචනය කතා කරන එක, වචනය උගන්වන එක, තැන් තැන්වල ගිහිල්ලා දෙවියන් වහන්සේගේ වචනය තුල සෙනඟ ගොඩනගලා සභාවල් ආරම්භ කරන එක මේ සියලු දේවල් පාවුල්තුමා කරා. මේ කරනකොට ඔහු කියනෝ ඔබ උදෙසා මම මේ මහන්සි වෙන්නේ. ඔබ උදෙසා මේ දේ කරන්නේ. දෙවියන් වහන්සේගේ සත්‍යතාවය ප්‍රකාශ කරන්න. හැබැයි දෙවෙනි දෙවෙනි පදේ කියනවා මා එසේ කරන්නේ. ඇයි මම එහෙම කරන්නේ? ඇයි මම මහන්සි වෙන්නේ? ඇයි මම මෙච්චර කැපවීමක් කරන්නේ? ඇයි මම වෙහෙසෙන්නේ? ඇයි මේ ගැන මම මෙච්චර ධෛර්යමත්ව ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ? ඔහු කාරණා කීපයක් කියනවා. දෙවෙනි පදේ කියනවා ඇයි මම එහෙම කරන්නේ? ඔවුන්ගේ සිත් ධෛර්යමත් වන පිණිස පළවෙනි දේ දෙවියන් වහන්සේගේ දරුවන්ට කතා කරන ඔවුන්ගේ සිත් ධෛර්යමත් වන පිණිස මේ කාලවකවානුව බලනකොට අපි ගොඩාක් ප්‍රවෘත්ති යහන්නේ අධෛර්ය වෙන දේවල් කලකිරෙන දේවල් එපා වෙන දේවල් කඩා වැටෙන දේවල් නොයෙක් ආකාරයෙන් මිනිස්සුගේ ජීවිතවලට ලෝකය මුළු ලෝකය තුළම අපි අහන ප්‍රවෘත්ති නිවේදන නොයෙක් ප්‍රකාශන හැම දෙයක්ම කඩාවැටෙන දේවල්. හැබැයි දෙවියන් වහන්සේගේ වචනය තුල අපිට ධෛර්යමත් වෙන්න පුළුවන්, ශක්තිමත් වෙන්න පුළුවන්. මොකද වචනය මේවා කියලා තියෙනවා. මෙතන කියනවා මම මෙච්චර මහන්සි වෙලා මේවා කරන්නේ ඒගොල්ලෝ ධෛර්යමත් වෙන්න. අපි ජුවලිතව ඉන්න එක, උද්‍යෝගයෙන් ඉන්න එක, ප්‍රීතියෙන් ඉන්න එක මොකද අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒක නිසා පවුලතුමා කියනවා මම මෙච්චර මහන්සි වෙන්නේ ඒ අයව ධෛර්යමත් කරන්න. ප්‍රිය සහෝදරය සහෝදරිය අපිට තියෙන බලාපොරොත්තුව දෙවියන් වහන්සේගේ වචනයයි. වචනය තුල ජීවත් වෙන අයට බලාපොරොත්තුවක් තියෙනවා. වචනය තුල ජීවත් වෙන අයට ධෛර්යයක් තියෙනවා. ප්‍රීතියක් තියෙනවා. හෙට දවස ගැන බලාපොරොත්තුවක් තියෙනවා. මොන විපත්තිය සිද්ධ වුණත් මොන දේ වුණත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙන අය ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. මොකද අපි මුහුණ දෙන තත්වයන් තුල නෙමෙයි අපේ ප්‍රීතිය රැඳිලා තියෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප තුල ඉන්න නිසායි. උන්වහන්සේ අපේ ගැලවුම් කාර්යය නිසායි. ඒක නිසා පාවුතුමා කියනවා මම මෙච්චර මහන්සි වෙන්නේ මේ දේවල් වලට. ඒ වගේම ඔහු කියනවා. ප්‍රේමයෙන් එක එක්කෙනා බැඳී සිටින පිරිසක්. පවුල්තුමා කියනවා ප්‍රේමයෙන් පළවෙනි එක ධෛර්යමත් වෙන්න දෙවෙනි එක ප්‍රේමයෙන් එක එක්කෙනා බැඳී සිටින්න. අපි හැම වෙලාවෙම මතක තබා ගත යුතු දෙයක් තමයි අපි ජීවත් වෙන්නේ අප උදෙසා විතරක් නෙවෙයි. අප ජීවත් වෙන්නේ අපේ සහෝදරය සහෝදරියන් නිසා. ඒගොල්ලන් සමග අපේ පුජ්‍යලික සම්බන්ධතාවය අපේ ඒක වර්ධනය වෙන්න තියෙනවා. දෙවියන් වහන්සේගේ දරුවන් ප්‍රේමයේ දරුවන්. දෙවියන් වහන්සේගේ දරුවන් තුල එක එක්කෙනා අතර බැඳීමක් තියෙනවා. එක එක්කෙනාව ගොඩනගන්න, ඔසවන්න, දහිරිමත් කරන්න, ශක්තිමත් කරන්න, අමාරු කාලයකින් යනකොට ඒ අයව ඔසවන්න යාඥාවෙන් වචනයෙන් දහිරිමත් කරලා ප්‍රේමයෙන් එක එක්කෙනා අතර බැඳීමක් තියෙන පිණිස. ඒ වගේම තව කාරණයක් කියනවා. අවබෝධයෙන් ඇතිවන සම්පූර්ණ සහතිකකමේ සම්පත උරුම කරගෙන දෙවියන් වහන්සේගේ රහස තේරුම් ගන්නා පිණිස. පවුතුමා කියනවා අවබෝධයෙන් ඇතිවෙන සහතිකකම උරුම කරගෙන දෙවියන් වහන්සේගේ රහස තේරුම් ගන්න. පළවෙනි එක කිව්වා දෙවියන් වහන්සේගේ වචනේ කිව්වා ධෛර්යමත් වෙන්න. දෙවැනි එක කිව්වා ප්‍රේමයෙන් බැඳිලා ඉන්න. මම මහන්සි වෙන්නේ ඒකට. එක එක්කෙනා අතර ප්‍රේමයෙන් බැඳිලා ඉන්න. තුන්වැනි එක කිව්වා දෙවියන් වහන්සේගේ රහස තේරුම් ගන්න. මොකක්ද දෙවියන් වහන්සේගේ රහස? පවුල් තුමා ඊතර කියන කොලොස්සිකරුන්ට මේ මේ මේ අයට කියනවා මොකක්ද රහස? යේසුස් ක්‍රිස්තුස් වහන්සේමය. ඒ රහස නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මේක තමයි අපේ බලාපොරොත්තුව. මේක තමයි අපේ අනාගතය අපේ රැඳිලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මතයි. අපේ ජීවිතේ රැඳිලා තියෙන්නේ උන්වහන්සේ මතයි. පවුල් තුමා කොරසිවරුන්ට කියනෝ මේ කණ්ඩායම් තුනට කතා කරනකොට කියනෝ අපේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ මත තමයි අපේ ජීවිතේ ගොඩ නැගිලා තියෙන්නේ. ඒ රහස ඇයි දෙවියන් වහන්සේ කියන්නේ? අපි දකිනෝ ඒ එතන කියනෝ ඒ රහස ඒ රහස ක්‍රිස්තුස් වහන්සේමය උන්වහන්සේ තුල ප්‍රඥාවෙන් දැනගැන්මෙන් සකල ධන සම්භාරය නිදන්නේ ඇත. සියල්ල තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලයි. ගැලවීම තියෙන්නේ උන්වහන්සේ තුල, බිඳීම තියෙන්නේ උන්වහන්සේ තුල, සදාකාල ජීවනය තියෙන්නේ උන්වහන්සේ තුල, මාර්ගය සත්‍ය ජීවනය උන්වහන්සේ සමග තියෙන්නේ. අපි දකිනවා සියල්ල තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලයි. අපේ බලාපොරොත්තුව, අපේ සැලසුම්, අපේ අනාගත තීරණ අපි යන්නා වූ මාර්ගය, අපි කරන කියන දේවල්, අපි ගන්න තීරණ හැම දෙයක්ම පවතින්නේ රහස ක්‍රිස්තුස් වහන්සේ. අපි දකිනවා පෞල්තුමා ඉතාමත් අනර්ගව මේ වචනේ කතා කරනවා. ඊට පස්සේ පෞල්තුමා කියනවා "ඒ රහස ක්‍රිස්තුස් වහන්සේ තුල." ඒ වගේම පෞල්තුමා ප්‍රකාශ කරනවා ඉතාමත් පැහැදිලිව කියනවා "ඇයි පෞල්තුමා මේ දේවල් කියන්නේ?" ඇයි පාවුල්තුමා මේ දේවල් කියන හතරවෙනි පදයේ කියනවා මා මෙසේ කියන්නේ මං ඇයි මෙහෙම කියන්නේ ධෛර්යමත්ව ඉන්න ප්‍රේමයෙන් එක එක්කෙනාට බැඳිලා ඉන්න ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ කියන රහස දෙවියන් වහන්සේගේ රහස දැනගෙන ජීවත් වෙන්න මං ඒකට මහන්සි වෙනවා ඇයි මම හතරවෙනි පදේ කියනවා මා මෙසේ කියන්නේ කිසිවෙකු බොරු චාටු වලින් මුලා නොවන පිණිසය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දන්න අය උන්වහන්සේ මත යැපෙන අය උන්වහන්සේ තුල ජීවත් වෙන අය මුලා වෙන්නේ නැහැ. බොරු දේවල් වලට අහු වෙන්නේ නැහැ. රැවටෙන්නේ නැහැ. වචනය දන්න අය, වචනය තුල ජීවත් වෙන අය, වචනයත් එක්ක ගමන් කරන අය කිසිවෙකුට රවට්ටන්න බෑ, මුලා කරන්න බෑ. බොරු දේවල් වලට යට කරන්න බෑ. මානසික දේවල් එක්ක කලවම් කරගන්න බෑ. ඒගොල්ලෝ දන්නව හරි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ නිදරව් කරලා තියෙන්නේ මොකද්ද? ඒ දේ ඒගොල්ලෝ දන්නවා. ඒක නිසා පාවුල්තුමා කියනවා මම මේ දේවල් ප්‍රකාශ කරන්නේ ඔබ මුලා නොවන පිණිස. අද අපි දකිනවා. අද අපි ලෝකයේ තුල බලකට දකිනවා. එක එක විවිධ ඉගැන්වීම් ගේනවා. දේව වචනයට පටහැනි දේවල් දෙවියන් වහන්සේගේ වචනයෙන් එහාට ගිය දේවල් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ඉගැන්වීම් වලින් පරිබාහිර දේවල් අද මිනිස්සු මුලා කරනෝ මිනිස්සුන්ව රවට්ටනෝ මිනිස්සුන් අද වචනයේ සත්‍යතාවයෙන් එහාට ගිහිල්ලා බොහෝ වෙලාවට කනගාටුදායක දේ අද කිතුණුවන් පවා මුලා කරන කාල පරිච්ඡේදයකට ඇවිල්ලා තියෙනවා මේ මුලා කරන කාල පරිච්ඡේදයට අහු වෙලා අද ජීවත් වෙනවා විප්‍රවේශම් වෙන්න තියෙනවා. සමහර වෙලාවට දේව වචනේම සමහර කොටස් අරගෙන වැරදි ගැන්වීම්, වැරදි තර්ක, වැරදි ගොඩ නැගීම් කරලා අද මිනිස්සුන්ව මුලා කරනවා. අපි දකිනවා මේ දේවල් වලට අහු වෙන්නේ නැහැ. අපි සත්‍ය දන්නව නම්, සත්‍ය වචනය තුල ජීවත් වෙනව නම්, සත්‍ය වචනය අපේ ජීවිතය තුල රැඳිලා තියෙනව නම්, ඒ වගේම ඒක නිසා අපි දන්නවා බොරු ගැන්වීම් වලට අහු වෙන්නේ නැහැ විතරක් නෙවෙයි අපි මානසික දේවල් වලට යටපත් වෙන්නේ නැහැ. මානසික දේවල් වලට අපි වහල් වෙන්නේ නැහැ. මෙතන පාවුතුමා ප්‍රකාශ කරනකොට කියනවා මම ශරීරාකාරයෙන් ඈත්ව ඉන්නවා. නමුත් මම ආත්මයෙන් ඔබත් එක්ක සිටිනවා. මම ඔබත් එක්ක යාඥාවෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. මම ඔබ ගැන යාඥාවෙන් ඔසවනවා. මම ශරීරාකාරව ඔබ එක්ක නැහැ. නමුත් පාවුතුමා පැහැදිලිව කියනවා ඔබගේ විනයානුකූල හැසිරීම ඔබගේ දෙවි ක්‍රිස්තුස් වහන්සේ තුල ඇති ඇදහිල්ලේ ස්ථිරකම ගැන හතරවෙනි පදේ කියනවා පල්ලෙහාට යනකොට මම ප්‍රීති වෙනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය ඔබ ගන්න තීන්ද තීරණ ඔබ ගන්න තීන්දු ඔබ ප්‍රකාශ කරන දේවල් ඔබ ඔබගේ අනාගතය සැලසුම් කරන දේවල් ක්‍රිස්තුස් වහන්සේගේ වචනය මත සැලසුම් කරන්න. වචනය තුල සැලසුම් කරන්න. විශේෂයෙන් මේ වගේ වකවානුවක් තුල ඊටම තමාරු කාල පරිච්ඡේදයකට අපි ඇවිල්ලා තියෙන්නේ. අපි මේ ජීවත් වෙන කාල පරිච්ඡේදය ලේසි නැහැ. හැබැයි මේ කාල පරිච්ඡේදය තුල අපි බොහොම ප්‍රවේශමෙන් වැඩ කරන්න ඕන. මුලා කරන්න පුළුවන්, රවට්ටන්න පුළුවන්. ඒක නිසා අපේ ජීවිතය අපි ප්‍රවේශම් වෙන්න ඕන. මම කැමති වැදගත්ම කාරණාවල් තුනට එන්න. 6 වෙනි පදේ. එබැවින් ඔබ ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ වශයෙන් පිළිගෙන තිබෙන බැවින් උන්වහන්සේ හා ඒකාබද්ධ වී ජීවත් වන්න. පළවෙනි කාරණය. මගේ වැදගත්ම කාරණා තුන. පළවෙනි එක ක්‍රිස්තුස් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ රවතුමා කියනවා. ඔබ ක්‍රිස්තුස් වහන්සේ ඔබේ ස්වාමීන් වහන්සේ හැටියට පිළි අරගෙන තියෙන නිසා අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ ගැලවුම්කාරය හැටියට අපේ ජීවිතයේ සියලු පාපයට සමාව දීලා උන්වහන්සේගේ දරුකම අපිට දීලා තියෙන නිසා උන්වහන්සේ මගේ ස්වාමින් වහන්සේ නිසා උන්වහන්සේ හා ඒකාබද්ධ වෙලා ජීවත් වෙන්න. ඒකාබද්ධ වෙලා ජීවත් වෙන්න. අපි දේව දෙවියන් වහන්සේත් එක්ක ඒකාබද්ධ වෙනවා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක ඒකාබද්ධ වෙනවා. වචනේ සත්‍යතාවය තුල පවතිනවා. මොකද උන්වහන්සේගේ වචනේ සත්‍යතාවය තුල තමයි අපේ ජීවිතේ ගොඩනගා ගන්නකොට උන්වහන්සේ වචනය තුල තමයි ඒක අපිට අවශ්‍ය ගුරුහරුකම් ඉගැන්වීම් ගොඩනගාගත යුතු ආකාරය අපිට කියලා තියෙනවා. ඉතින් ඒක නිසා පවුල්තුමා කියනෝ ක්‍රිස්තුස් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් යේසුස් වහන්සේ එක වෙලාවක කිව්ව ස්වාමීවරු දෙන්නෙකුට සේවය කරන්න බෑ. කායිසර්ට අයිති දේ කායිසර්ට, දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේට. ලෝකයටයි මානසික දේවල් වලටයි ආත්මික දේවල් වලටයි දෙකකට එකට සේවය කරන්න බෑ. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැනගත්ත උන්වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේ අපේ ස්වාමියා. අපි ගන්න හැම තීරණයක්, අපි කරන හැම දෙයක්, අපි අනාගතය ගැන සැලසුම් කරන හැම දෙයක් තුළ අපි දෙවියන් වහන්සේගේ වචනේ අධ්‍යාත්මික සත්‍යතාවය තමයි පළවෙනි කොට අපි සොයන්න තියෙන්නේ. මානසය තුළ අපිට ජීවත් වෙන්න බෑ. මානසය තුළ තීරණ ගන්න බෑ. මානසය ඉස්සර කරගන්න බෑ. මොකද අපේ ස්වාමියා උන්වහන්සේ. උන්වහන්සේ අපේ ස්වාමියා. ඉතින් ඒක නිසා මෙතන විශේෂයෙන් පාවුතුමා පැහැදිලි කරනවා ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් නිසා ඒ ස්වාමිත්වය මගේ පළවෙනි කාරණය උන්වහන්සේ ඔබෙත් මගේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ හා ඒකාබද්ධ වෙලා ජීවත් වෙන්න දෙවෙනි එක හත්වෙනි පදයේ කියනවා උන්වහන්සේ තුල මුල් ඇද ගන්න පරිදි ස්ථිරව සිටින්න. උන්වහන්සේ තුල මුල් ඇද ගන්න. දැන් සමහර වෙලාවට අපි ක්‍රිස්තුස් වහන්සේම දැනගෙන අවුරුදු 25ක් 26ක් 27ක් 30ක් සමහර විට අපි පල්ලියේ ඉන්නවා අවුරුදු 30ක් සමහර විට අපි අවුරුදු ඉපදුණු දවස් ඉඳලා අපි පල්ලියේ සමහර වෙලාවට අපේ මුල් ඇදලා තියෙන්නේ පල්ලියේ අපේ මුල් ඇදලා තියෙන්නේ අපි හැමදාම පල්ලියේ හිටියා. අපි එදා ඉඳලා හිටියා. පල්ලියේ මුල් ඇදලා වැඩක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් ඇදලා නැත්තම්. වචනය තුල මුල් ඇදලා නැත්තම්. සමහර විට අපි පල්ලියේ දීර්ඝ කාලයක් අපි මුල් ඇදලා ඉන්නවා. සමහර විට අපේ પરම්පරා දෙක තුනක් සබාව තුල ඉන්නවා. හැබැයි දේව වචනය කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් ඇදලා ඉන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් ඇදපු මිනිසයා කවදාවත් සැලෙන්නේ නැහැ, නැමෙන්නේ නැහැ. විනාශ වෙන්නේ නෑ බය වෙන්නේ නෑ. සුලිසුලන්නේ කුණාටුවේ ප්‍රශ්න එයි කරදර එයි විපත්තිදායක තත්ත්වයන් එයි අසමාධානයන් එයි රෝග එයි බිය එයි සමහර වෙලාවට ලෝකයේම සමහර විට විනාශ වෙන තත්ත්වයන් වලට මුහුණ දෙයි ඒ රැලි වලට සමහර විට අපි අහුවේ නමුත් අපිට බලාපොරොත්තුවක් තියෙනවා මොකද අපේ ජීවනය අපේ මුල ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ මත අපි අපේ අත්තිවාරම ගොඩනගාගෙන තියෙන්නේ. ඒක සැලෙන්නේ නැහැ. ඒක නිසා අපි කවදාවත් ඒ එන එන රැලිවලට අපි ගහගෙන යන්නේ නැහැ. ඒ තුල අපි ජීවත් වෙන්නේ නැහැ. මොකද ක්‍රිස්තුස් වහන්සේ අපේ වචනය තුල ජීවනය තියෙන වචනය තුල අපි ගොඩනැගිලා තියෙනවා. ඒක නිසා අපි මුල්ලදිම ක්‍රිස්තුස් වහන්සේ තුල සභාව තුලවත්, පුජ්‍යලයන් මතවත්, නායකයන් මතවත් තුන්වෙනි කාරණය ඉතාමත් වැදගත්. තුන්වෙනි කාරණේ කියනවා. උන්වහන්සේ මත ඔබේ ජීවිතය නිර්මාණය කරගන්න. ඔබට උගන්වන ලද ඇදහිල්ලේ පිහිටා සිටින්න. බෙහෙවින් ස්තුති පුදන්න. පළවෙනි කාරණේ කිව්වා ඔබේ ස්වාමියා ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ ඒකාබද්ධ වෙලා ජීවත් වෙන්න. දෙවෙනි එක කිව්වා ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් ලැබගෙන ජීවත් වෙන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් ලැබගෙන ජීවත් වෙන්න. ඔබ කවදාවත් විනාශ වෙන්නේ නැහැ. තුන්වෙනි එක කියනවා ඔබේ අනාගතය උන්වහන්සේ මත නිර්මාණය කරන්න. සැලසුම් කරන්න. පැහැදිලිව කියනවා. පැහැදිලිව කියන උන්වහන්සේ මත ඔබේ ජීවිතය නිර්මාණය කරන්න. සැලසුම් කරන්න. මම විශ්වාස කරනවා. ක්‍රිස්තුස් වහන්සේ මත අපේ අනාගතය සැලසුම් කරොත් අපි කවදාවත් බලාපොරොත්තු කඩ වෙන්නේ. මොකද දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. දෙවියන් වහන්සේ වචනයට බොරු කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ කවදාවත් අවිශ්වාසවන්ත නැහැ. ඉතිහාසයේ ඉඳලා දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. දෙවියන් වහන්සේ මත ජීවිතේ ගොඩනගා ගන්න මිනිසයාට සදාකාලික බලාපොරොත්තුවක් තියෙනවා. දෙවියන් වහන්සේ මත ජීවත් වෙන මිනිසයාට හෙට දවස ගැන බලාපොරොත්තුවක් තියෙනවා. දෙවියන් වහන්සේ මත අනාගතය සැලසුම් කරනකොට ඔබ ඔබේ දැනුම ඔබේ උගත්කම, ඔබේ හැකියාව, ඔබේ දක්ෂතාවය මම දන්න දේ මත අපිට පුළුවන් ගොඩනගා ගන්න. හැබැයි ඒ සියල්ල පවතින්නේ එක නාමයක් මත පමණයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය මත පමණයි. අපි උන්වහන්සේ මත ජීවිතේ ගොඩනගා ගත්තොත්, උන්වහන්සේගේ වචනය මත ජීවිතේ ගොඩනගා ගත්තොත්, උන්වහන්සේගේ වචනය තුල අනාගතය අපි සැලසුම් කරොත් අපි අනිවාර්යෙන් ජය ගන්නවා. ඒක නිසා මේ කාරණා තුන විශේෂයෙන් මෙවැනි වකමානුවක ලෝකයක් හැටියට අපි මුහුණ දීලා තියෙනවා ඒ తත්වය අපිත් ඒකට අද හවුල්කාරයන් බවට පත් වෙලා තියෙනවා ඒ විපත්තිදායක తත්වයන් වල සමහර කොටස්කරුවන් වෙලා තියෙනවා අපි ඒ ඒ දේවල් නිසා සමහර පීඩන අමාරුකම් ප්‍රශ්න වලින් අපි යනවා මම ඔබට කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ දරුවන් හැටියට අපිට බලාපොරොත්තුවක් තියෙනවා මොකද පළවෙනි දේ අපේ ස්වාමීන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ දෙවෙනි දේ ඉතාමත් වැදගත් ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් ඇදගෙන ජීවත් වෙන කෙනා කවදාවත් විනාශ වෙන්නේ නැහැ. තුන්වෙනි දේ අපේ අනාගතය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මතයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ අනාගතය අපි සැලසුම් කරන්නේ. ඒ අය කවදාවත් පරාද වෙන්නේ නැහැ. අපි යාමනක්. දෙවියන් වහන්සේ මේ සතිය තුල උන්වහන්සේ මගේ ස්වාමියා උන්වහන්සේ මත මම මුල්ලදලා වචනය මත ජීවත් වෙන්නේ. ඒ වගේම මම අනාගතයේ උන්වහන්සේ මත සැලසුම් කරන්නේ. අපි යාඥා කළ මේ සතියත් අපේ ජීවිතත් අපි බාර ගන්නවා. සර්ව බලධාරී ජීවමාන ශුද්ධ දෙවි පියාණනි. ස්වාමිනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ වචනය නිසා. එදා පාවුල්තුමා බිහිස්ව මහන්සි වෙලා ස්වාමිනිු දේවදාස්සේ හැටියට ඌ ප්‍රකාශ කලාව මේ අනර්ථ සත්‍යතාවය. ඒ රහස්ස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ රහස්ස තුල ජීවත් වෙන අය, ඒ රහස්ස අල්ලගෙන ජීවත් වෙන අය ඒ මත ජීවිතේ ගොඩනගා ගන්න අය, ඒ මත අනාගතය සැලසුම් කරන අය, ඒ තුල මුල් ඇඳගෙන ජීවත් වෙන අය කවදාවත් විනාශ වෙන්නේ නැහැ. ස්වාමිනී බුරු ඉගැන්වීම් රැවටීම් මුලාවන් වලට අපි වසු කරගන්න බෑ. මන්ද වචනේ සත්‍යතාවය අප තුල තියෙන නිසා වචනේ එළිදරව්ව අප තුල තියෙන නිසා වචනේ පරිසමාප්ත අර්ථය ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ අපට එළිදරව් කරන නිසා දෙවි ස්වාමිනී අපි ඔබ වහන්සේගේ ශුද්ධ දෑත් වලට බාර වෙනවා. ඔබ වහන්සේට මුළු ගෞරවය, මහිමය, නමස්කාරය දෙනවා. මේ ඉන්නව කාලය කොච්චර අමාරු නම් සුද්ධාත්ම දෙවි පියාණනි ඔබ වහන්සේ අප සමග ඉදමින් මේ වචනය අසන අය සමග සිටිමින් ඔබ වහන්සේ ඔවුන්ට සපයන්න, ඔවුන්ට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න, ඔවුන්ට ඔබ වහන්සේ මඟ පෙන්වන්න, ඔවුන්ව ගෙන යන්න. දැන් ඔබ වහන්සේගේ ශුද්ධ දෑතුලට බාර කරනවා. ස්වාමීනි යම් කෙනෙක් මේ වචනය අහගෙන තමුන්ගේ ජීවිතේ තමුන්ට ඕන විදියට සැලසුම් කරගෙන තියෙනවද? තමුන්ට ඕන විදියට මානසික දේවල් වලට යටපත් කරගෙන තියෙනවද? අද දවසේ අපි ඒ අය ගැන යාඥා කරනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් ඇදගෙන ඒ තුල ගොඩනගා ගන්න අවශ්‍ය දිව්‍ය මඟ පෙන්වීම ඔබ වහන්සේ ඕන්ට දුන මැනව. දැන් ඔබ වහන්සේගේ අත්වලට කැප වෙන්නේ. අප උදෙසා මැරී නැවත නැගිට්ටා. අද දවසේ අප සමග සිටින්නා වූ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. පිය උදවියන් වහන්සේගේ ප්‍රේමයක්, පුත්‍ර උදවියන් වහන්සේගේ මඟ පෙන්වීම ආශිර්වාදය, ශුද්ධාත්මන් වහන්සේගේ උපකාරය මැදහත්කාරකම. දනුත්මතු සදාකාල ස්වාමීන් වහන්සේට තුරු අප සියල්ලන් සමග වේවා. ආමේන්. ඔබ සියලු දෙනාට දේව පිට